ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සම්මාසතේ අනුරුවරසෝ සම්මාසතේ සිත ආරක්ෂා කර ගැනීම සඳහා උපදේශයක් වශයෙන් වදාළ ගාථාව. හේරපත්‍ය දාසික දේශනාවේ ගාථාව. පරිත්තකං අනවචේතකං කිලුවක් නැති ස්වල්පක්වත් ඉතිරි නැති සංකෝණේ පරිපූර්ණ වූ හේරපත්‍යං යථා පරිපරිච්ඡේ විශේෂ සදාගත් දෙල් පාත්‍රය ඒ බිඳුවක්වත් ඉවත මෙවැනි නැතේ යම්සේ ගෙන යන්නේද ඒවං සතිත්ති මනුරති වේ සේම සමාගයේ සිට ඉවතට නොයා ඉවතට නොදී ආරක්ෂා කරගති පත්‍රානෝ දේශං අගත කුබ්බං මුතියගිරු නිර්වාණ දිශාවති රැඳේ ලෝයාරං අන්තිම අදාළදානි සිත ආරක්ෂා කරගන්නේ සිත කියන එක මුදුන දෙයක්. ඒ කියන්නේ භෝගයක් නැති එවනන භෝගයකට වඩා බොහෝ කලකට ශීඝ්‍රව ගමන් කරන ශීඝ්‍රව ගමන් කරනවා කියන්නේ ශීඝ්‍රයෙන් ඈත අරමුණු ගන්න. කලාව ඇතිරේ. භෝගයවත් කල්විශාලනි ගුණාවෙන් ඇතිරේ. ඒ ලෝකේ නෙමෙයි අරූපී ධර්මයක්. ඒ චිත්ත එකක් වුණාට චිත්ත හා සංප්‍රයුක්ත වෙන ධර්මතා කලක් දෙකක් තියෙනවා. ඒ ධර්මතා කලක් දෙක නිසා චිත්ත විවිධාකාරයෙන් කටයුතු කරනවා. චිත්තේ එක්පාසෙල චිතේ යෙදෙන කායිකසුක කියන ධර්මතා කල දෙක නිසා චිත නානා විදියේ හැසිරෙනවා පවතිනවා. යෝධයේ මේකට ඇති චිතක් තුළ මෙහි ඡායචිත්‍ර ධර්ම 20ක් 21ක් වැඩ කරනවා. දේශනේ කොට 20ක් වුණොත් ඡායචිත්‍ර ධර්ම 22ක් කරන් වැඩ කරනවා. මොෝගේ කමලක් කොට 20ක් වුණොත් ඡායචිත්‍ර ධර්ම 15ක් මෙහි වැඩ කරනවා. ප්‍රේතේත ඒ රෝගේ මිශ්‍ර වූ දේශේ මිශ්‍ර වූ මොෝගේ මිශ්‍ර වූ සිතක් වුණා නම් ඒ සිතෙන් නොකල හැකි භාවයක් නැහැ. මොෝගේ කියන කෙලෝම ලකුණු වැඩ. ග්‍රාමනික වැඩ, නිදිසුණු වැඩ, නිනිදික වැඩ, අයහපත් වැඩ ඔක්කොම කයින් වචනේ සිදු වෙන්නේ ලෝකෝසනෝම මිශ්‍ර වුණා. සතර ආකාරයට යන්නේ සංජීවයට යන්නේ කාමශෝක්‍රයට යන්නේ සංඝාතයට ගෞරවයට මහා රෞරවයට ශාපයට ප්‍රසාපයට අවීචයට පවා යන්නේ ඒ ලෝකෝසනෝම මිශ්‍ර වූ සිතේ කරන ක්‍රියාවයි. අවස්ථාව දසාකුසලය අෂ්ඨානස්කන්ධේ කර්මය වැනි ප්‍රාණක දෙසිද්ධ කරන්න මේ සිත පෙරෙන්නේ මේ ඉස්රායෙල් කර්ම කාර්යය. ඒකම අලෝක අදෝස අමෝහ කියන කුසල මූල මුල මූලකට ඇති සාසික ධර්ම සම්බන්ධ වීම නිසා සම්මිශ්‍රණය වීම නිසා සංයෝග වීම නිසා මේ දෙකේ ඉස්හාර ශ්‍රේෂ්ඨම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. දස කුණ්‍යක් ක්‍රියා දස කුසල කර්මපත දස කාරණික සතර බඳ විවරණ සිව් සංගරාලක් කරණීය ධර්ම ග්‍රහමංගල ධර්ම බෝධිපාක්ෂික ධර්ම මේ ආදී සියලුම උසස් දේ උතුම් දේ ශ්‍රේෂ්ඨ දේ සිදු කරන් සමර්ථය එසේම කාමාවචර ත්‍ත්වයේ ඉක්මවා රූපාවචර ත්‍ත්වයේ නාලලාගේ ත්‍ත්වයේ අරූප සමාපatti ලාභයේ ප්‍රත්‍යයෙන් කරේ. මේක නවතින්නේ නැහැ. තරතුරට මේ උසස් ගුණ කර්මයේ ප්‍රාතිලයේ සෝවාන් සකදාගාන අනාගාන හරිනා මාර්ගඵල ප්‍රතිලාභයේ සහ භෝධියේ ප්‍රසේ භෝධියේ ලෝකුරා අභිසම්භෝධියේ සුඛම්. මිනිසා සිතේක සම්මිශ්‍රණය වෙන සංයෝග වල මේ ධර්මතාවන්ගේ අපි එදින සංයෝගයේ ඒක තමයි මේ සත්‍යක මනුලක් කියන්නේ. දේවල් හැටිත් මඟුලක් සිත ආරක්ෂා කරන්න තියෙන කොටසකි. සිත හා සංයුක්ත වෙන දුක් විපාක දෙලෙන ඉතිසුරු රකුරු නිංගෙත් ආරණදායක දේ සිදු කරන සංස්කාරකාවන්ගේ සිත ගන්න. දෙරකණී උපදේශය විතර කරන්නේ. ඒක බෝධිසත්ව කර්මයේ සම්බන්ධ ගාථාවක්. මහා බෝධිසත්වයන් වහන්සේ බොහෝ දා කීක. බාරණස්වර අනුගමනයේ සත්‍යයක් ඇදෙන්නේ. ඒ ප්‍රඥානන්වත් හදාගත්ත සංකේ. ඒ කියන්නේ ඇතුළේ තියෙන දේවල්, කන තියෙන දේවල්, මුසුදරම් ඉවල දේවල්, ඉවිය අහලවා ගහලා ඒ වාගේ ඒ පොළොවා ගන්නයි. ඒක ඇතුළේ නේද? ඒ අනුසයත් දෙන්නේ. ඒක ඒකේ ඒ මාත්‍රයක් කියන්නේ ඒ ඒ මාත්‍රයේ ඉඳලා හැලිමේ කියන එක. යන්නේ බලවලා ගමන් කරන කෙනෙකුවා ඉස්තර කම්පියුටර් රසායන සාරෝ දිගින් ගමන් කරන්නේ ඒ දෙකේ ජීවිතේ ගුණාන ජීවිතය අවන්නේ ජීවිත ආත්මකාරයන් සංවර යන්නේ ඒක ගුණාගන්නේ ඒක වස්තුත නගර ඒකදී මේ උළු සාංගී ඒ විදිහේ ඔබ තේරෙන්නේ මේ ඉවත් කරන්නේ ඒ කියන අපේ ලක්ෂණ කරන ආකාරය. මේ ප්‍රමාණය බොහොම ගෞරවයෙන් මෞඛ්‍යයක් කරලා අපේ බුදුරජාණන් වහන්සේ දෙකෙස් ප්‍රවෘත්ති පිළිගන්නවා. ඒ කර්ම හැගෙන ගමන කරත්තේ මාර්ගෝප කරන සුරක්ෂයක් ලබාගෙන ඉලක්ක කරනවා. මේ පිටත් දෙලොවේ සංකෝලාරුව ප්‍රත්‍යේ. විපාකයන්දී මේක දෙකට. මේ ඇත්තවත් කලදාසලා මෙයන්ගේ වාගේ කරන්නේ ගමන කොහොම ගන්න අනුකූල කියලා. ඒවල මේ කල්යාණ මිත්‍යා වහන්සේ උපදේශ කරලා කරන්නේ දෙන්නේ අර මනසිකේ නැති කුමාරකෝපත් දෙනාම අවශ්‍යයි දුරුනා අසුබන් දෙනවා ඒ කුමාරයා බලන අධිෂ්ඨාන ශක්තිය කරනකොට හැබැයි ඉතරා යක්ෂණය විහාංගනාවේ හේදෙලදී විදේ පූර්වා ගන්නවස ගත්තා නමුත් මේ කුමාරයන් වහන්සේ දෙස්සෙන් වහන්සේ උරු උපදේශ හරියට අනුගමනය කරගෙන වන්දනගල තමන්ගේ හේතුඵල පරාක්‍රමාන්විත සිදුනරාගෙන ඉන්නේ. ඒක වනාන්තරේ ගෝ කාන්තාන් ගෝන්නේ කියමන් කරන තුරු ඒ අමනුෂ්‍ය කාන්තාවේ මේ විදිහට එකක් පොළවගෙන ඉන්නේ. අන්තිමේදී දැන් ගාතරයක් කරක් ගතුණා. ගාක් රටක නිදිවන්නාද නැහැ. එතනක් රට දෙන්නේ නැහැ. අර ලකුණු දෙකක් ගන්නවා. ඉරි පොත් සංවේ ආරක්ෂාව දාගෙන ස්වාමීලා ඉන්නව කඩුවක් කියලා. ඉතින් මේ ඉන්නකොට පිළිවෙලින් ඉඳලා මිනිස්සුන්ට ගන්න ඕනේ. ඉතින් මේකේට අත්දැක ගන්නදී ගංගා ඕය අම්බලකහා ඕනෙකට තියෙන අම්බල. ඉතින් මේ කාන්තේ අමලස කාන්තාගේ ශ්‍රේෂ්ඨයි. හරිනානේ කාන්තමානේ අම්බලම සැතුලේ නේදුවා. ඒ කියනවා දෙවිවල වහා හැදගෙන අම්බලම නෑ. වචනේ ඇතුළෙන් දැක්කෝ කටි උතුණා. ඒකට රටේ රජකම උයනදී නැතර බොහෝම ලක්ෂණ. යාමනාවකල ලක්ෂණ මේ කාන්තාව දැකලා එලකේ තේල් දැක්කේ අන්තිමව දැක්කා. අර කවුරු කාගෙන ප්‍රතිවේද කරා. එනාමේ ඒ ඊශ්වරයේ සුදී ලක්ෂණේ කියලා මම මගේ ස්වාමීන් වහන්සේ කා යන්නේ කරට ඇන්නේ යන්නේ ඉතින් මම ඇතුළට ගිහින් එනවා. ඇයි මේ කාන්තාව ඔබේ ධාර්යාවට ඇයි මේ පිටේදී? දැන්නේ මගේ ධාර්යාව නෙමෙයි යක්ෂියා. ඒ යක්ෂියා කායිකාව ප්‍රතිලාම දෙලි කරගත් ඒගොල්ලෝ. විශ්වාස කරන්න එපා මේකේ කලශීත්‍රයක් කියලා. ඒ අයගන් රජුවා නිමවන්නේ අයිතභාගයේ දිනවා කියලා ඒ රැකෙන්නේ කියන කම රැකෙන්නේ නැත්නම් ඒ නෑ ඒනේ මේ මිනිස්සු තරහ වුණාම තමයි දෙන්නට රැකෙන්නේ කියලා මේ කියන්නේ ඒ විදිහේ ඉතින් මේ විදිහට අන්තිමේදී පරිත්‍යාගයේ ප්‍රේම කච්චිරුම වුණා අනේ එන ඒ මිනිස්සු එපා ඒ කාකා අපට එක්කේ ඒක අපිට ළඟගත්තා ඒක අපිට ළඟගෙන ගිරා අදවා දෙවිලා රාජ ප්‍රවේශිකාවක් ඇති කරුණු කළා. ඒක කියන්නේ අන්තිමේ මොකද සිද්ධුනේ මේ ලක්ෂණේකව දැනගන්නවා නම් ආගන්තුක කෙනෙක් නේද ඒ කවුරු කාවදන්නේ කඳුරන්නේ මේ කාර්යකව කියලා දන්නේ රටම රටේ කලේ දෙන්නේ දැත රටේ කලේ දෙන්නේ එනම් මේ මාර්ගාන්වන් කලකයක් ඇදෙන්න අවශ්‍ය දෙයක් ඒක පුළුවන් අන්තිමේදී කාර්යයේ ඉදිරියට යන රටේ අත්‍යවශ්‍යව නිරාකරණය කළා ඊළඟට යක්ෂුමරේ කියන කොහොම යක්ෂයන් දෙනවා විහාර ගන්න රජමාත්‍යයන් කොහොම කාණ්ඩය. අර ස්වාමී ඉගෙනකන් ඉඳක් නැතුව ආරක්ෂාක දෙයිද. ඉතින් ඒකට මානකා කවුරුත් නැතුණා නේද? ඒ වැඩේ නැති මානකා සුදකයි කරන්නේ නැහැ ඒකවලට ඇවිල්ලා ඉන්නවා. කරන්නේ නැකන් නැතලා. පස්සේ දරුවා කල්ල බැලුනා මොකද? ඕක ඇත්තට විතරයි. ඔබ කාන්තාන් කියනම් යක්ෂණයේ පිළිවෙල. ඒ ප්‍රශ්නේ ගැන විශ්ලේෂණ කළා. විශ්ලේෂණ කරනකොට මේ කියන්නේ සංගාමයේ කාන්තාවක් කියන්නේ ඒ කියන්නේ අම්බලගේ කිය කුමාරයේ කුමාරයේද මේකේ කතාවක් ඒක ගන්න අපි සොයලා ගන්න. මේ දැනුහාන ඇත්තට කාරණේ දැන් හරි වුණා. කර්තේ මේ රාජ කුමාරයන් කියන ගතට සොයලා කාර්යයට පත් කරගත්තා. මේ කතාව ඉතිරිව කටුනා දැන් ආග්‍රහයේ පත්ලා තම ප්‍රකාශ කරපු කාතාවක් ඒකයි තමයි කල්‍යාණ මුත්‍රේ අපේ බුදුරජාණන් වහන්සේ ලැබුණු දෙය. පරිත්‍තං අනවතේ දෙකං දේන සත්‍යං යත්තා පරිකරේ ඒවං කටිච්ච කඳුලක් ඒ සත්‍ය ආනෝකිතං අගත දුක්ඛං සම්පූර්ණ කිරුල දෙපාර්තයක් එකක්වත් ඉතිරෙන්නේ නැතුව ඉත තියාගන්න කෙනෙක් ගමන් කරන්නේ ඒද ඒ වගේ සමාගයේද මේ නොදීනෝ දුරන්නට දෙසජාන් කෙරෙහි නොදීනෝ සංකප්පේ ලැබෙන පිළිට ඒක ආරක්ෂා කරගන්න ඕන වැඩගත් දෙයක්. කන්නේ භාවනාත් ඒකත් ඒකා සමානයි. විශේෂයෙන් සමත භාවනා වැඩිීමේදී අපේ සිත අපේ සිත ආරක්ෂා කරගන්න යුතුයි. විශේෂිත කියන එක දැනුම් සුලම් සුලම් ගන්න දැනුවා. ඒකේ එකක් ගන්න පුළුවන්කමක් නමුත් අර බෝධිසත්ව කුමාරයන් වහන්සේ රටකට නොබලා ඒ අමනුෂ්‍ය උපද්‍රවයන් වහා අමනුෂ්‍ය පාංකාර දැක්කේ ගමන් කරේ නම් කියන්නේ. ඒ කියන්නේ පිළිවෙල කණු පිළිවෙල නැති දිව කාය පිළිවෙල ඒ අසුරක් පිළිවෙල අප්‍රමාණ දිව්‍ය සමාන සංකප්ප. දිව්‍ය සමාන පංචකාම සංකප්ප. ඒවත් නැත්නම් කරන් කන්දු කරන් ඉඳලා ඉන්න කරන්නේ කලාව කාර්යයේ ගණාතුයේ ගණාගරි කරන් කරන්නේ ඒ වගේ කම්මස්ථාන භාවනාවල යෝගාවචරයට ඈතයක් තේන්නේ ඕන දකින්නේ අනත්‍යවක් අහන්නේ ඕන ඒක නැගේට ගන්නෑ ගන්න ගානේට කියන කය ඒ දැදෙන අරමුණු කිසිවක් කරගන්න ඒවා දෙක එකේ ගන්නෑ. අතීතකෝ අනාගතකෝ වර්තමානකෝ තුනාසිතයි මේ පංච ආරම්භණය පිළිගන්නේ. පිළිගන්නේ නැත්නම් තමයි ඉතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. දැන් සමාධියට මේ වෙලාවේ කලක් කලින් එකදිනන දේවල්, කාර්යයේ ඉඳපස්සේ දේවල් තිබුණා. ඒක පරිහරණය කළා. එයා ඉතේ දෙන්න පුළුවන්. ඒකෝ අපේ පංච ආරම්භණය ගැන විතරක් ඒ පිට සමාධිය උදාහරණ. අනන්තයෙන් පිටද. අනන්තයේ ඉතිරි සමා බලාපොරොත්තු සංකාරවල පිට පැමිණෙන. ඒකත් එක සමාධියට උදාහරණ. වර්තමානයේ නිකුත් කියන යන අනුරෝධය. ඕලං සාධුරි සිවුම්කේ කරි පරිපාලන ලැබෙනවා. ඒවා කඩ ගණන් ගන්න කියේ ඒවා හේතුව අපේ සමාධිය උදාහරණ. කල්පනා භාවනාවක් කරන යෝගාවචරයාට ඒ සමා බලාපොරොත්තු වන යෝග භාවනාව ප්‍රතිඵල සමාන්තර දෙකක නිකයි. ඒ කියන්නේ ඒ ඇදලා ලැබෙන අරමුණක් අතීත අතීත අරමුණක් අනාගත අනාගත අරමුණක් විතර නිතර විතර. දැන් සමාජයේ යෝගාවචරයන් හදනවා කියනවා සමාජයේ තේරෙන සමාවයක් අයවත් වෙන මහාවයක් නැති. දෙවන කාරණය ඒ චිත්ත චේතනාන් වෙන වෙන දේවල් වෙන වෙන චේතනාන් විශේෂාන්තය අදනම් සමාධියේ තේන්නේ කාර්ය ඉතින් ගරු කලාපරෝපේ තේන්නේ කලාපරෝපේ ප්‍රමාද දේවා ස්වයංකාලික අභ්‍යන්තයේ දැනගා සමාධියේ චිත්ත අර අරමුණේ එකට හිදෙලා ඒක අතීතයේ තිබෙන්නේ සංස්කාරණයක් කරි අනාගතයේ කලාපරෝපේ නානකයක් කරි ඒවත් අත්දැකීම් ශරීරය වැඩි වෙනාමින් ඉන්නේ වැඩි වෙනාමින් ඒ නම් ඉතිරෙන්නේ නැහැ ඒවා ඔය දෙකේ හේතුක දෙකම පොරොස් මිත්‍රතාවද විලක් වෙනක් අරමුණු ගන්න. ඉතින් මේ අරමුණු ගැනීම වරක්වා ගැනීමට නම් අපි ඒකත් කළ යුතුන්නේ එළම සිටිය. සම්මාකතිය. සම්මාකතිය හරියට තීරුවා ගන්නාට හරියට මේ සතියට පොරේ තේසි කරන්නේ. සතිය මේ දෙකේ කියනකොට වෙන අනුමලකට යන්නක් නැහැ. සතිය ආරක්ෂාව. කතාවක් කියන්නේ හේතු ප්‍රාප්තිය කියලා කියන්නේ ඒකයි. ඉතිරිවෙක ආරක්ෂාවේ දුවාංශය කරනවා. ඒකේ මුලින් කාර්යයේ දීපාගතාව ඒක අපේ අරමුණක් දෙන්නේ. එන්නේ මේ කාර්යකවරට උපදානන්න කියලා කියනවා. කොහොමද මේක අපේ කලාපෝකාරකයෙන් දැහැර යන්නේ? ඒ සතිය දිනුවක් හරි අදිනවල කරගන්න. සතේ තරක් වෙනවා වීර්යය. සතේ තරක් වෙනවා නුවණ. වීර්යය නුවණ ඒවා සතේ තරක් වෙනවා ඒකාග්‍රතාව. ඒ තුනමවත් වෙනවා. මේ වීර්යය නුවණ සමාධිය ඒකාග්‍රතාව. ඒවා අපි උදේ දහාගෙන ඉන්නකොට අවදිින් කියනකොට සතිය මුලවට බලගන්නවා. බලමු ප්‍රශ්නේ මේක කරන්නේ අර කර්මයේ සතිය හිත දුවන්නේ කරින්නේ ඒ හේතන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් වෙනවා අර සත්‍යවකන් පුරා කාරක භාවික කියන්නේ කියලා කරගෙන ගොස් ආදී කරේ ගෝසත් පුරාණන් කරේ කාර්යය අපටගේ ධර්ම කාර්යය කාර්යික මහත්මයා ලබාගත් ධර්ම කාර්යය ඒක සමාකත්ති ඉදාකාරයන් මාර්ගය ඒක ධර්ම කාර්යය ප්‍රඥාන්ත ධර්ම කාර්යයන් වහන්සේ පුරාණ කාර්යයක් ඇතුළේ ධර්ම කාර්යය එතකොට ඒ කියන්නේ පෙරසුන්ගේ පුරව පෙරසුන්ගේ සම්මිශ්‍ර වූ සුද්ධ වූ විකාර. ඉතින් මේ කප්පේ ඒ අදිටකේ අනුතර භාවනා ප්‍රශ්නා භාවනා මෙන්න මේ බලාසුතිය ඒකවාගෙන අර ඒක මොන අරමුණකටවත් යාන්දරේ දෙන්නේ නැන්නේ අර්ථකථන කරනවා. දැන් මේ සත්‍යයේ මොකද? එච්චර දිලුවා ගන්න කියන එක යථාර්ථයක් වෙලා තියෙනවා. සුත්‍ර සංඥාට සතිය උදා වෙනවා සම්මා සංකල්පනාව වත් සිද්ධාන්තය. මේ කුසල විකාශ වෙනවා කියන නැවත නැවත ඒ සතිය දැනෙන්නේ ඒක මේ කරන්නේ ඕනේ. දැන් ආනාපාන සතිය වලින් උදාන්නේ නම් ඒ ආනාපාන සතිය සඳහා යම් කිසි වචනයක් ගන්නවනේ. කරණ හරි වචනයක් හරි ඒ කරණ හෝ වචනේ හෝ දැකී කුසල විකාශ කරන්නේ. ඒ අතරක් නැහැ ඒක කරන්නේ. ඒකෝකත් අපි කරලා දෙලේ කියනවා. හැබැයි උත්හානිය කියන්නේ ප්‍රතිමානක ගන්නේ ආහත අපිටයි ඊට වඩා ගන්නක් අවශ්‍ය නැහැ. ඒකත් මේකට එකම පියේ එකම අනාපෝ එකම නැතයි එකම හේතු හක්කක් ගන්න. ඒකත් යාමක මොළේ අරමුණකට ගන්න කියන්නේ. කියන්නේ කාර්යයක් නැහැ. ඒ ප්‍රථම හේතක් නැති කර්තේ තියෙන ප්‍රියමනාපය. ඒකෝට තමයි කුසල විකාරකයේ ඕනවට වඩා වේගවත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින්දී කටේ ඕනට නෙමෙයි සිටිනවා. ඉතින්දී නීවරණ යටපත් කරනවා. ඔබාගේම කායික නිවස වේදාව කරට සංසිඳනවා. කාය බොහෝම සංසිඳනවා. පස්සක්යේ මුලද පිළිදෙනවා. ඒකේ සුඛය ප්‍රාණ ඉතිරිපැති පහළ වෙනවා. ඕන අවස්ථාව තමයි අපට ලබා ගන්න ඕනේ. එතෙන් ඒකේ නේතුකාර සමාධියේ තත්ත්වයේ ඉදිරියට යන තවත් භාවනාව අපරාධයෙන් පවත් ගන්න ඕනේ. මෙන්න මේ සත්‍යය අපි තේරුගෙන අර අතීත භූතෝ අනාගත භූතෝ වර්තමානෝ පරිසරණයට එක විශ්ලේෂණය නැතිද ජීවිතේ පවත්වා ගන්න උත්සාහ කරගන්න ඕනේ. ඒ ජීවිතේ පවත්වා ගැනීමේදී අප සත්‍යවත් වෙනවා අර පරිචාරය. දැන් කියන කුසල සංකල්පනා මනස්කාරී ගැනීම කුසල සම්මා සංකල්පනාවේ නැවත නැවත නැවත ඒ සමාවේ භාවනා අරමුණ හිත නම් ගන්න ඕනේ. ඒ කුසල සම්මා සංකල්පනා මේකත් කියනවා විකාරකයේ කියනවා. ඒ විකාරකයේ විකාරක අකුසල සංකල්පනා බල කාරණානේ දැන් උත්පාද කියන ඉතිරි ස්වභාවය ආවම අහතේ මාර්ගාදාන ඒකාන්ත කරනවා. ඒවා අකුසල විකාරකය. ඒ අකුසල පාස්තිකයි. දැන් මෙතන කියන්නේ සම්මා සංකල්පනාව. අර කොමිච්ඡා සංකල්පනාව නේද සම්මා සංකල්පනාව. කුසල කරන්නේ. මේ කුසල විහාරකය උදාහරණයක් වෙනකොට කුසල විහාරයක් ඒකට අනුගත වෙනවා. කුසල විහාරය කියන්නේ ඒ සිිතේ අරමුණේ නැවත නැවත අසුරවන. මේක කාර්යතරයන් අරමුණේ නැවත නැවත අසුරවන. එකක් කරන දැන්නේ අභිවේදනය. ඒක නිකන් කියනවා. මේ ලක්ෂණ කාන් වලට ඒ ඉන්දියා කරන මාර්ගය. මේ මානසිකයේ තිබුණු ගහයක හේගෙන් ක්‍රියාත්මක කියන කාර්යය තමයි ඉතින්. ඊළඟට මේ නිවස්නා ඒ පොල් කියන සෝනි කියන මල්ලි ගහලා සමාගේ මහුරු වලින් අර ඒ මලේ කියලා පොල් පුරා ගන්න. කැටි කර ගන්න. ඒ සමාගේ මහුරු වලින් ඒක පුරා ගොල් කර ගන්න. වටේ හැටේ ඒ වගේ තමයි විචාරය. තවත් කීකින් කියනවා නම් විමකෝ අත්කෝ වාදීසිත පක්ෂේ අහතර නගින්න ප්‍රයත්න කරන උත්සාහය. අහතර නගින්න උත්සාහය ප්‍රයත්න කරන අහතර නැංගන් පස්සේ මහා ශේඛයක් වෙනවා. ඒ අහතර නගින්න ගන්න උත්සාහය වගේ තමයි ඒ කුසල අරමුණට නැත්නම් භාවනා අරමුණට සිත නැංගීමේ විකල්පය. ඒ වගේම විචාරය අර පක්ෂය අහසේ සුවදී හිතෙන අවස්ථාවක්. අහසේ සමාප්‍යාවේ කොහොමද ඉතින් අහසේ නැහැ. අහතර නගින්න තමයි මහා දිගන්නේ. ඒ වගේ විකල්පී විචාර විචාර වෙන හැටි තේරෙනවා. තවත් සංකල්පයක් වෙනවා නම් ගන්නාවකට ගහන වෙලාවේ නාමයක් තියෙනවා. ගහන අර්ථය ගන්නකොට තමයි ඒ නාම භාවයක් ඇති වෙන්නේ. ඒකට ගන්නාවට මහරන් කියනකොට නාම කරනකොට ඒ වගේ විචාර. ඊළඟට රාමයන් කරනවා වගේ තමයි විචාර. ඒකට විචාරයේ විචාරයේ කියන්නේ අපේ ඒ සංකල්පයයි චිත්ත සමාධියක් උපදවා ගන්න. අර කාමාවචර සත්‍යය කියන්නේ පරිකරම සමාධියේ උපචාර සමාධියෙන් නැගිටා. උපචාර සමාධියෙන් අර්පණා සමාධියෙන් නැගිටුවොත් සම්පූර්ණ මේ කුසල සංකල්පයේ පමණක් මේ අවශ්‍යයි කියන දවසේ ඉන්නේ. ඒකත් මේ මොහොතේ වෙන විකාරයක් නෙවෙයි. නිර්වචනයේ සමානාංග වශයෙන් කරක බැලුවොත් ප්‍රේතිය සුඛය ඒකාග්‍රතාව. ඒතර ප්‍රේතිය නිශ්චයනේ ඊරාමිත ප්‍රේතිය. ආමිත ප්‍රේතියනේ වශින්ද්‍රාම් කියන ප්‍රේතිය. මෙතනදී ඊරාමිත ප්‍රේතිය. දැන් මේ භාවනා කරනවා සෝතාක් සමාධි මට්ටමේ දරිනකොට මේ ප්‍රේතිය ඥාන මට්ටමට එන්නේ. ඒක විතරට වැඩි දියුනේ. උද්දීපාකී කියන කුණු බහැගැටුම්. කණුකාමේදී ඉතින් කොටන්නවා වගේ මොකක්ද කාමයේදී මුදේ නැන්න දැනෙන හදන්නාගේ නැවත නැවත නැවත පීඩුවේ. මුදේ කාමයේදී ශරීරය කරහන් වෙලා අහතරය කරකට වේදයක් කරකාමයේදී සකල ශරීරයෙන් සැකදායක ප්‍රෝණීන් පුරාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සියලු ධනාසයෙන් ගණනලා ඉන්නවා වගේ. අයන ජීවිතයේ ජීවිතවල දිනවතාවක් කියනවා. මේකේ නම සම්මා සංවර්ධනයේ මේක ඒනම් විතර අධිග්‍රහණය මේ කියන්නේ මේ මාර්ගයෙන් ප්‍රයෝජනයි. මේ කියන්නේ යම් කිසි වේදනාවක් ඇතිවෙන ඒක සුඛ වේදනාවක් වගේ. මේ කායනා කීයේ කියන්නේ. හැබැයි මේ කියන්නේ සුඛ වේදනාවක් කියලා කාටද? ඒ කියන්නේ තුන්වෙනි ස්ථානය තුන්වෙනි ස්ථානයේ තියෙන සුවේදී ඒ සුඛය අපේ ප්‍රණීතයි කියන්නේ නමුත් මේක මුලින්ම ප්‍රතිපකාර අවස්ථාවේ ප්‍රථම ප්‍රතිත්‍යක් ගන්න අවස්ථාවේ කියන්නේ ආත්මයේ සුඛය අත්දැකීම පාන ප්‍රකාර සමාධිය වඩා ප්‍රතිපදින දුරුකදී කියන්නේ ඒ වගේ විද්‍යාඥයන් විතර වඩාම ප්‍රණීතයි කියන්නේ සමාධියක් පිසුකම් කියන්නේ ප්‍රථම ඥානකට විවේක ඥානයේ පිසුකම්. විවේක ඥානයේ පිසුකම් කියන්නේ නීවරණයෙන් තොර දුක්ඛිතය. සමාධියක් පිසුකම් කියන්නේ ඊට වඩා ප්‍රණීත වූ විතරේකාණයෙන් තොර වූ සමාධියෙන් හටගත් පිසුකය. ඉතින් මේ විවේක ඥානයේ තොර ඇතිවෙනා සුඛ වේදනාව තමයි මෙතන සුඛම් කියන්නේ. ඒක කියන උපක් වූ කණේදී. සාම ලක්ෂණය කියන්නේ මේ වෙලාවේ මම මොහොතකට අත්වන්නේ මම මොහොතකයි ආකාරයක් අඳුරගන්නා දැන් ඉඳා ගන්නවා. යම් මානසික දැන ඒකාග්‍රතාව ඒකාග්‍රතාව තුළ අනිවිදේ මොකද ඒකාග්‍රතාව කියන්නේ සම්මා සමාධිය. ඒකා සමාධිය නෙවෙයි සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ මුලින්ම ඒකාග්‍රතාව සමාධිය. ශාන්ති එක ගතියක් වුණා. ඒකේ සම්මාසවාදී විතර ඒකත් ශාන්ති රාගයේ විකාරක විකාර ඒකේ සුඛ ඒකාග්‍රතාව පහළ වෙනවා. ඒ පහළ වෙන ධ්‍යානවල පහ කාමාවචර සිතයි. උපචාර කියන්නේ කාමාවචර දාර්ශික. ඒ කාමාවචර දාර්ශික භාංග සත්‍යයනවානේ සිත වේදේ කරන භාංග සත්‍යය. නැසත් ඒ අනුව සමෝධාරක ඥාන වේදි පහළ වෙන උපචාර සමාධියයි. හැබැයි ඉන්නාවේදී ඒ භාංග සත්‍යවල බැරි වරින් වර වෙනස් වෙනස් වෙයි. ඒක එහි කියන ධ්‍යානවල බලගන්නේ නැහැ. නමුත් මේ ප්‍රථම ධ්‍යානාදී ඉදිරි ධ්‍යාන අවස්ථාවේ ලැබෙන ධ්‍යානාංග පහ බොහෝම බලගතයි. බොහෝම බලගතයි. ඒවා රූපාවචර මහත්කත තත්ත්වයකටපත් වෙනවා. සාමාන්‍ය තත්ත්වයක නා මහත්කත තත්ත්වයකටපත් වෙනවා. එතකොට මහත්කත බාලපත් වූ අර කුසල විචාරකෝ කුසල විචාරේ කුසල ප්‍රියකේ කුසල සුඛේ කුසල ඒකාග්‍රතාව බොහෝම බලගතයි. මේ ධ්‍යානාංග පහට අතහරින්න ධර්ම තමයි නිවැරදි කියන්නේ. සුත්‍රයට කාමච්ඡන්ද ව්‍යාපාද සීලමිත උත්තර කුක්කුත් ඍචිමෙත්තා කියන මේ සහ ධ්‍යානාංග පහක පතරයි. ඒ ධ්‍යානාංග පහෙන් තමයි කාමච්ඡන්දයේ නිවන අත්දැකන්නේ. එතකොට දැන් අපි හිතමු ධ්‍යාන චිත්ත වේගවත් කියලා ධ්‍යාන චිත්ත වේගය ප්‍රථම ධ්‍යාන චිත්ත වේගය කියලා හිතුවොත් ප්‍රථම ධ්‍යාන චිත්ත වේගය ලැබෙන්නේ ඒක මුලින් උපකාර සමාධිය ලැබුණා. උපකාර සමාධිය අර වගේම ධ්‍යානාංග පහේ යුක්ත නීවරණයන්ගෙන් තොර වූ සමාධියක් පාමවතරයි. ඒ සමාධියේ ප්‍රලතුරුව එක ධාරාවකට වෙලා මනෝද්වාරා වදිනුත් පහළ වෙනවා. ඒ මනෝද්වාරා වදිනෙත් එක ධාරාවතුරුව පරිකර්ම උපකාර අනුලෝම ගෝත්‍ර භෝක්‍යා ධාරා හතරක් පහළ වෙනවා. ඒවා සෝමනාත සාගත වූ ඥාන සංප්‍රයුක්ත වූ සසංකාරික වූ චිත්ත හතරක්. ඒ චිත් හතරේ තියෙනවා ප්‍රථම ඥානයේ අවස්ථාවදී පූර්වාග ඥාන දැරිය. එතන තියෙනවා සාසන ධර්ම 33ක් තියෙනවා දැරිය. ඒ කියන්නේ අනුසමාන චාරික 13 තියෙනවා. සෝබන සාධාන 19 තියෙනවා. සක්මන් ඉන්ද්‍රිය. ඒක 33යි. මේ පිටුලෙන් හරි කියන විතරක විචාර ප්‍රේත සුඛ ඒකාග්‍රතාව මහමත් වේ. එතකොට ඒකදී ඒ පරිසංග සුද්ධක වඩා බලගතේ උපකාරය. ඒ උපකාරකට වඩා බලගතේ අනුභෝධිත. අනුභෝධකට වඩා බලගතේ ගෝත්‍ර භූෂිත. ප්‍රතිකාරයේ පූර්වයේ ලැබෙන ධනවත්කම අතර පරිකාරක උපකාර අනුභෝධ ගෝත්‍ර. පරිකාරක කියන විහාරයේ මානසිකයේ ශක්තිය ඒ දෙවිසිට ලැබෙනවා. ඒක උපකාරකයේ කරන දෙගුණයක් බලගන්නවා. උපකාරකයේ ජාතිකයේ තියෙන ශක්තිය අනුලෝමසිට ලැබෙනවා. ඒක කුරුකුලයක් බලගන්නවා. අනුලෝමසිතේ ශක්තිය ගෝත්‍ර ගෝසිට ලැබෙනවා. ඒ අතර ගුණයක් ශක්තිය නිසායි. පරිකාරම කියන්නේ හරියට අපි දැන් පූර්ව කුලකයේ කියනවනේ ඒ වගේ තත්ත්වයක්. ආයෙත් පූර්ව කුලකයේ වගේ. ඒ පරිකාරම සිතින් කරන්නේ ප්‍රතිභාග නිවෙස්ස අරමුණු කිරීම. ඊළඟට උපකාරක කියන්නේ දෙකකට සමීකවත්තා. ඒකට කියන්නේ ධ්‍යාන දීති උපකාරය. අර මුලින් කුණ උපකාරය ආමාත ජනසිත උපකාරයයි. දැන් මේ කියන්නේ මහාකත ජනසිත උපකාරයයි. ඔය උදාහරණයක් ගන්න නම් කාමාවචර තමයි. කාමාවචර මහා කුසල ජාන්නේ ඊළඟ උපකාරය. ඊළඟට අනුකෝ අනුකෝ දැල් ධ්‍යාන අර්පණ අනුකෝ ප්‍රාප්ත සිතා. ඊළඟට ගෝත්‍රකු අර සාමගතර ගෝත්‍රය අනුගමනය කරන්නේ ඒ මහත්කත ගෝත්‍රයට ඊළඟට පිට තමයි ගෝත්‍රකු ප්‍රධාන විශේෂ සතරන සාමගතරයි සාමගතර මහා කුසේෂ සතර ගාන්ති සතර ඊළඟට තමයි අර්පණාති ධාතුක ප්‍රථම ඥාන අර්පණාව කියන්නේ ප්‍රථම ඥාන අර්පණාව එන්නේ ලැබුණු පරිසාරණ උපකාර අනුමෝම ගෝත්‍ර ගෝකයේ එක් හතරක සමාන වූ කායික කර්මයන් සම්පූර්ණ වෙනවා. සමේ ඒකිට තමයි මාර්ගක දෙක. ඒක මුලින් කියන ආමාර කරයි. ආවර්ජනාකත පරිකාරමික ආරම්භන ගෝත්‍ර වූ ජනන්ගේ හතරක් පහළ ආමාර කරයි. මේකම ප්‍රථම ධ්‍යානසිත උකාට මහත්කයි. එතකොට ඒකේ දෙන්නා වූ අනිසමාන කායික ධර්ම 13 වෙනා මහත්කයි. සෝමනපාදාන 19 මහත්කයි. සංීන්ද්‍රිය මහත්කයි. ඒ ඥානකට අත්දැකයි. ඒක මේ අත්දැකපු ඒ කුසල ඥානකයේ තියෙන විකාරක විචාර වේති සුඛ ඒකාග්‍රතා පහ තමයි ඥාන කියලා තම ලබන්නේ. අනිත් ශාසන ධර්ම නෙවෙයි. ඉතින් ශාසන ධර්ම 28න 28න ඥාන ලබන්නේ ලබන්නේ ඥාන සාන්තෝෂ ධර්මයේ. ඥාන කියන්නේ මේ පහයි. මේ පස්තන එකතුලා තමයි අතිභාව නිමිත්ත ඉරිදීම කරන්නේ. ප්‍රතිභාගලෙන් එක්ක හරියට බලාගෙන සිටින්න මේකත් වෙනවා. ඒ වස්තුනාගේ සාමූහිකත්වයේ බව සුත්‍රාධිකාණු කියනවා. ඒකේ ධ්‍යානසිත ඉතිකාරිතර විශ්වාස මේ ඔක්කොම ධ්‍යාන සම්ප්‍රයුක්ත. ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත කාටි ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත චිත්ත. ප්‍රථම ධ්‍යාන කියවහම මේ විකාරක විචාර ප්‍රීති සුඛේ කාගතාපත් වෙනවා. ඒ වගේම තමයි ද්විතිය ධ්‍යාන අවස්ථාව වෙනස තියෙන්නේ විකාර ප්‍රකාර දෙක පැවිදි වෙනවා නැත්නම් යටපත් වෙනවා නූපදී යනවා. එතන අපි වෙනවා ඥානාංග දෙක. උතර චෛත්‍ය ධර්ම ඔක්කොම දෙන්නේ 31යි. චේතක දෙක 32ක් වෙනවා. තුන්වෙනි දුහනාතර ප්‍රීතිය. ප්‍රීතිය අපි වෙනවා. ඉතාල පිටාල දෙක ප්‍රීතිය තුනක් වාගේ. එතන සංකේත චෛත්‍ය කියන්නේ 30යි. චේතක දෙක 32යි. සතර දුහන අවස්ථාවේදී මේ විදිහට චිත්ත වේග ගමන් කරනවා. හැබැයි එතෙන්දී ප්‍රීතියට ඉහළ සිටිනවා. ඒක මුල ධාර්මිකාර පරිකාරන උපකාර අනුභව ගෝත්‍ර භෝෂේ පතර ප්‍රීතිය කියනවා. නමුත් මේ අන්තරාහිතේ ප්‍රීතිය සත්තුන්ගේ අර්පණාවේ දෙතුන්ගේ ධ්‍යානෙ ඒක ඒක නැති සුඛ ඒකාග්‍රතා ධ්‍යානාංග දෙක බලපාන කරනවා. හතරවෙනි ධ්‍යානාකාරයේදී ඒක තියෙන්නේ අර පරිකාරන උපකාර අනුභව ගෝත්‍ර භෝෂේ මේ ධර්ම කොට හතරක් උපේක්ෂා කරන වෙනවා. ඒවත් සෝමනාථාගත වෙන්නේ නැහැ. සෝමනස්නාදක සිතට අලතුරු උපේක්ෂා ධවණයක් වෙන්නේ නැහැ. උපේක්ෂාර්පණාව. උපේක්ෂාර්පණාවත් හතරේ කාලෙ එතන උපේක්ෂා සාගත. ඒක නිසා පරිකාර උපචාරවල ගෝත්‍ර ගෝධිහාන ජලන්තේ හතරදී උත්තර උපේක්ෂා සාගත වෙනවා. සාතිකම අර වගේම කියයි. ඒක අලුතේ වැඩිත් නැහැ. සිතත් එක්ක තීක්ෂණයි. ඒකේ චතුර්ථ ධ්‍යාන අවස්ථාව වෙනකොට මේ කියන ධ්‍යානාංග බොහෝම සාර්ථකයි. කියන්නේ උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි. අනුපිළිවෙලින් සාන්ත භාවයට පැමිණෙනවා. ප්‍රථම අධ්‍යාන වඩා දේවිධානයේ සාන්තයි. විකාරකීකරණය කියනවා. දේවිධානයට වඩා කුමීත සාන්තයි ත්‍රිඥානය කියනවා. ඉදිනේකට වඩා අත්‍රිණික සාන්තයි සුඛාඥය කියනවා. මේ උදාහරණට අරූප සමාපත්තිය හතර දක්වා උපේක්ෂා ඒකාග්‍රතාව හතර බලපානවා. සමෝධියේ චතුර්ථ ධ්‍යාන ආකාරයට ආස්වාද ප්‍රසවාස දෙක සම්පූර්ණයෙන් නිරතේ කාය සංස්කාරය නිරුද්ධ වෙනවා. කාය සංස්කාරය කියන්නේ අස්සාක ප්‍රකාශ දෙක. ප්‍රතිපත්තිඥාන කියන්නේ උපේක්ෂාකාරගත, ඒකාග්‍රතාවකාරගත, ඒ ධ්‍යානයකදී උනා. ආනාපාන, එබැවින් උපේක්ෂා බ්‍රහ්මජයන, ඒ නැත්නම් දත කසින, ඒ අවරණි කිදී කර්මස්ථානයේදී මේ ප්‍රතිපත්තිඥාන ලැබුවා නම් ආස්වාද ප්‍රසවාස නිරුද්ධයි. අරූප සමාපත්තිය අතරේ නිරුද්ධයි. ඉතින් තමයි ඉන්නේ ඊළඟට ගණන පෑගානම ආස්වාද ප්‍රසවාස නිරුද්ධයි. විරුද්ධ වේතුන් අවස්ථාවන් දක්වා අකෝසික ආරක්ෂාවකට ඕනේ. ආරක්ෂා කරගත්තොත් ඒ සත්‍ය අපිට ලැබෙනවා. බලස්කලට ධර්මතාවයයි. එතකොට ඒ චතුර්ථ ඥානයේ දෙකින් අරූප සමාපatti පිළිබඳව පතරේ භවනා ගන්න පුළුවනි. පතරේ ඥාන හතර හතර ලබාගෙන ඥාන තුන ආකාකාරයන් ඥානදී පුදන්න පුළුවන්. සමර්ථය උදාර කියන්නේ. එතකොට අර ඉසුරුදී සදාගත් දෙපාත්‍රයෙන් විනාශ කරන්නේ නැතුව දීර්ඝ ගමනදී සෝති සංකල්ප කෙනෙක් වාගේ මේ කියන්නේ පරිසරණයට එක විශ්වීය නොදී මනාතිකිය මනානුවණි මනාවීර්ය මනාකලත්තේ මේ භාවනා කරන අපි ලැබුවෝ ආනාපාන සතිය හෝ විදස් ප්‍රමේයයෙන් හෝ ඒ භාවනා වුණ අපට පුළුවනි මේ කියන මාර්ගයට ධ්‍යාන සමාධි සමාපත් කරගන්න. ඒ නම් කියන්නේ ඊට වඩා ගැඹුරු ආර්ථාවට හැරෙනවා විදර්ශනා ඒ සමතකාරකතා ගැඹුරු විදර්ශනා මග්ගසාද ඒක පරමාර්ථ ධර්මයක් අනුලෝකක වශයෙන් නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් කාතු වශයෙන් ප්‍රතිසමුත්පාද වශයෙන් සමග සූවිසි ප්‍රත්‍ය වශයෙන් ආන් සත්‍ය වශයෙන් දෙක දෙක දෙක නාම රූප වස්ථාපනයේ කරමින් යායුතු ගමන ඒ කාර්කණා කරගති ඒ අවස්ථාවේදී සමාධි වශයෙන් උපකාර සමාධියක් ලැබෙනවා නම් විදර්ශනා සමාධියක් හැබැයි මේ ධ්‍යාන සමාපatti ලාභයේ කෙරෙහි ධ්‍යාන සමාපatti වල දෙවිලා ඉන් නැගී විපස්සනා වැඩිීමේදී ලැබෙන උපකාර සමාධිය බොහෝ බලගතුයි. එයින් ලැබෙන ආලෝකය බොහොම විශදයි. ඒ විදර්ශනා කිරීම පහසු වෙනවා. ඒකත් අර මුලින් සඳහන් කළා වගේ දෙල් පාත්‍රා විශේෂ ධ්‍යාන ඉන්ද්‍රවත් සැලෙන්නේ නැතුව දීර්ඝ මාර්ගය ගමන් කරන ස්මෘති සම්පන්න කෙනෙකු වගේ යායුතු ගමන. විදර්ශනාවක්. ඒ විදර්ශනා බොහෝම සියුම් ලෙස යම් යත් අපිට ගන්න තියෙන ඇතුළත. විදර්ශනා බොහෝම සියුම් වෙන්න තියෙනවා වඩන වඩන වඩන. ඒකට දීකේ සුද්ධිය පහදා දීකේ සුද්ධිය කියන නාම රූප පරිච්ඡේදය පහදා ප්‍රතිපරිග්‍රහණානුසය. ප්‍රතිපරිග්‍රහණාන කියන සංකාරත්‍ය සුද්ධිය පහදා උද්‍යාංගේ ඥානය ඇති අර මාර්ගානන්ද ඥානයේ සුද්ධිය සියුම්. ලක්ෂණාත්මක ඥාන දර්ශනයේ සුද්ධිය කියන උද්‍යාංගේ ඥානයට වඩා ප්‍රතිපදාන වරදත්මී සුතිය ලැබෙන ඥාන 800. ඉතින් මේවා එකමකට සිවුම් වශයෙන් දකින්ද සිවුම් වශයෙන් වැඩෙන්ද අපේ චිත්ත ආරක්ෂා වේදී යුතුයි. චිත්ත ආරක්ෂා වේදී කර්මතාවය මේ අපට පුළුවන්. ඉතින් මෙන්න මේ චිත්ත ආරක්ෂා කරගත්තාම අර දීර්ඝ කාන්තාර මාර්ග අනුස කාන්තාර මාර්ග යමන් කර හදාට ගොනිදා බලවත් අදිස්ථානයකින් ගමන් කරලා ගන්ධාර දේශ රටට පැමිණ එදා සාහසීලපත්තු ඒ බෝධිසත්ව කුමාරයන් වහන්සේගේ අපට අපේ සිතේ මනාදීය මනානුවණින් ආරක්ෂා කර ගැනීම මේ කුල ධ්‍යාන සමාධි සමාපatti බල උපදවාවයි. එයින් මෙදුනේ චිත්ත ආරෝපය, ධ්‍යාන ආරෝපය, ඥාන ආරෝපය, ඥාන භාවනා වඩලා. අර නිසනාව කළ පරිදි කරහස්තන් සියක් පෙරසෙන් ගහගනිමින් සතර මාර්ග සතර කලාල ප්‍රමයේ නොකියුරු දිශානදන්නු අදේ දිශානදන්නු පුදු ප්‍රසේනු නහරහතන් වහන්සේ පැමිණවදාළ දිශානදන්නු අජර අජර අරියාදි අනුරුත් අසංත සදාක සංඛ්‍යාත වූ ඒකාන්ත නිවාල ධාතු නෙමෙති ධර්ම කාර්යයේ පැමිණ අපට සැලකී ගන්න පුළුවන් වෙනවා එනිසා බුදු ප්‍රසේනු නහරහතන් වහන්සේලා කල්ප ගණන් කල්ප දහස් ගණන් කල්ප අසංඛ්‍ය ගණන් උත්සාහවන්ත වෙනා වැඩි හේතුන් ප්‍රතිපත්ති මාර්ගයේ අපි මේ අනුගමනය කරන අපකාන්තයේ මුඛ්‍යම කාරණෝ පහළදී වදාළ බුදුපසේ මහරහතන් වහන්සේලාගේ අසීමිත ඥානුභව බලෙන් අසීමිත භාවිකානුභව බලෙන් අසීමිත සමාධිආනුභව බලෙන් අනිසීමිත ප්‍රඥානුභව බලෙන් අපකාන්තයේ පිච්ච සංකාල සමාධිගත බවට සමනවා ගන්න මේ සමාධියට විපස්සනා ඥාන වඩමින් බලාපොරොත්තු වන කුල්තරා භෝගයෙන් එක්තරා භෝගයකටපත් වීමේ සාක්ෂාත් කටයුතු සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ ප්‍රශ්න ප්‍රතිපදිතාන මාර්ගයේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අද කාලේ උදේ අල්ලම තුනයි තිබේ පටන් මේ වාසනා කරගන්න. අද කාලේ උදේ අලිනම කුලයේ පතන් මේ වෙනතුරු පවත්වාගත් මෙතෙක්පත් සංඛාරය ලෝකයේ තියෙන දුකහෝ සාන්තිනායක සම්මා සම්බුදුජාණන් වහන්සේගේ දීපාදපත් පූජාවක් වේවා සකාර්යාත්මක නවෝත්‍රා ධර්ම දාපේදී ධර්ම පූජාවක් වේවා කාර්යපුත්‍ර ආරි මහා සංඝරත්නයේ සංඝගත දක්ෂිනා පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලාගේ ගුරු පූජාවක් පාටපත් වේවා ඒකයේ පිරිවියන සම්බුද්ධ ශාසනයේ නැතිවෙන ආරම්භ සඳහා කුරුලේ කාල මාර්ගකාරාමේ කාලයේදී අතුරුදීන දෙමිනුට මේ පුස්තකයේ හේතු වේවා. එවාගේ මකනමින් අභාවස්ථාස්තුමාගේ ගුරුවරු බන්දු මිත්‍රාදී ඥාතීන් අපට සිව්පසෙන් උපකාරණයේ සිට අභාවස්ථා ප්‍රදායක කාර්යකාරී අපට බොහෝසෙන් මේ ස්ථානයේ පිහිටා ගාමී සුමන පත්නාරත්න ආත්මයන් ඒ ආනිකාත්‍රතුමාණන්ගත් මුඛංගෝතිය දායක පින්නකුන්ට මේ කුසල සංකාරේ අත්පත්ති ඒ සමදිනාටද සතු බෝධිආන වදින දෝකෝත්තර නිවසෝ සාක්ෂාත් වේවා ශාසන ආරක්ෂක ලෝකපාල කාර්මාරක්ෂක විචේතේවතා මණ්ඩලේ සාදරයෙන් මෙකින් අනුමෝදන්ව අපට තව තවත් උසස්නේ උසස් ප්‍රතිපත්ති පුරා ගන්න ආරක්ෂා සංවිධානයේ සලසා දෙවා සතු බෝධි වලින් කාන්ති නිවසෝ ලබත්වා දෙක අනිත් මෙදනා සෑම සත්‍යයක අවීදී ප්‍රථම භාගයේ දක්වා වූද තාපසුන් දස දිශා වාසී දස සංස්කාර සම්පන්න කෙරලා මහා කුසල නිවාරි සංසප්පත් වේවා අපට මේ විදිහේ සුඛේ සාහර ධර්මචර්යාව පුරාගණීයට පිහිටාදාර වී අපවත් වේදාලට කුගිරින් හෝකාත්යි මාහියන් වහන්සේ ප්‍රදාන සාතර භාරධාරී දේ සංඝ පිටුන් වහන්සේලාට මේ කුසල සංස්කාරත් දීම කාර්යෝ සුඛත් දීම උදේ බෝධියකින් අනාම අනිවාර්ය සාක්ෂාත් වේවා රාජ්‍යමක පිළිතුරුවේ කුසාලීව සිටින කල්යාණ මිත්‍ර මහත්කල් මහා ආනිසයිතව දෙලෙවියන්ගේ පන්දවියන්ගේ කෙලවකට උතුම්ගෝයේ තුන අදරාමල සාන්තේ සමාන සජවල් සෝපී දේවී වාසනා වේවා අත්‍යනිවසෝ ප්‍රාර්ථනා කරනවා